මේක සාමාන්‍යයෙන් මේ ජාත්‍යන්තර වශයෙන් හඳුන්වන්නේ හෙඩ්ලයිට් ෆ්ලෑෂින් කියලා. ඒකට හෙඩ්ලයිට් ෆ්ලෑෂින් කියන්නේ මේ ඕකද අහන අය දන්නව ඇති මෝටර් අත ප්‍රවාහන පන්තිස් කියලා තියෙනවා යම්කිසි අවස්ථාවක මේ ගම තමන් විසින් පැත්තකට ගමන් කරනකොට වාහනයක තාවික වාහනයක් පසු කරන් යන අවස්ථාවකදී තමන් ඒ වාහනේ ඕවර්ටේක් කරන අවස්ථාවේදී එයාට පුළුවන් තමන් මේ වාහනේ පසු කරගෙන යනවා කියලා හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරලා පෙන්වන්න. එතකොට එම්බොද ලයිට් එක වදිනවා සයිට් කන්නාඩියට සයිට් කන්නාඩියට වදිනාට පස්සේ ඒ ඉදිරියෙන් යන වාහනේ රිදුරයි ගැන අවධානය යොමු කරනවා එයා ඒක නිසා දෙන්න එයා යන්න දෙනවා ඒක මේ පනතේ ලියලා තියෙනවා මොටර රථ ප්‍රවාහන පනතේ ඒක ලියලා තියෙනවා හැබැයි ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් වර්තමාන වෙනකොට මේක මේ ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්ම තියෙන සිද්ධියක් සමහර වියදුරන් විසින් පොලිසිය විසින් අධිවේගයෙන් වාහන ධාවනය කිරීම ඩිටෙක්ට් කරන්න ඉන්න අවස්ථාවල විශේෂයෙන්ම රේඩා ගන්න එක ස්පීඩ් රේඩා ගන්න එක තියාගෙන පොලිසියෙන් මේ අධිවේගය ඩිටෙක්ට් කරන්න ඉන්න අවස්ථාවලදී හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරලා අනිත් ඒ කියන්නේ රේඩාර් ඒ කියන්නේ රේඩාර් ගන්න එක තියෙන පැත්තට වාහනේ පදවන් ඉන රියදුරාට දැනුම් දෙනවා අන්න පොලිසියෙන් ඉන්න ඔබ ඔබ තුරු පොලිසිය නිලධාරියා මග බලා සිටී කියලා එතකොට අර අධික වේගයෙන් එන තැනත්තා වුණත් කරන්නේ එයා දන්නේ ලිමිට් එකට වේගය අඩු කර ගන්නවා අර ලිමිට් එක පහු වෙනකන් එයා ඒ විදිහට මේ ගමන් කරනවා. එතකොට මේ මේ සිදුවීම බොහොම මේ කාලෙක කියන්නේ බොහොම මේ අතීත කාලේ ඉඳන් තියෙන දෙයක් මේ සම්බන්ධ තියෙන නඩු නීති බව තියෙනවා. නඩු තීන්දුව බව තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ සිද්ධිය මෝටර් රථ වාහන පනතේ ප්‍රතිපාදන වලින් අනාවරණය ඒ කියන්නේ ඒ පනතේ ප්‍රතිපාදන වලින් ආවරණය නොවන එක. මෝටර් රථ වාහන පනතේ ප්‍රතිපාදන වලින් මේ විදිහට මේ වාහනයකට ෆ්ලෑෂ් ලයිට් හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරලා සිග්නල් දෙන එක ආවරණය කරලා නැහැ. පනතේ ලියලා තියෙනවා 140 වගන්ති තියෙනවා. අද වේගසීමා පැනවීම පිළිබඳ ඒ ඒ ඉහල එකන වේග සීමාව කියල දැක්වීම නියෝග පිළිබඳව එකසේ අතලිස්සකේ වගන්තුල දක්වල තියෙනවා ඉළඟට ගැසත් පත්ව තියෙනවා වේග සීමා සම්බන්ධය නමුත් මේ පිළිබඳව දක්වල නෑ එතකොට ප්‍රශ්න මතුවෙනවා එන මේ එතකොට මේ වගේ දෙයක් කරාම කෙනෙක් එක වරදක් කරන්න නැද්ද කියලා ඒ කියන්නේ එයා වරදක් කරන්නේ නැද්ද කියලා එක පැත්තක් මෙතන තියෙනවා දැන් අර අපි කලින් කිව්වා වගේ පනත එළියට තියෙනවා එක වාහනයක් අනිත් වාහනේ ඉදිරි ඉස්සර කරනකොට ඕවර්ටේක් කරනකොට එයාට හෙඩ් හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරලා එයාට ඒ සංඥාව දෙන්න පුළුවන් කියන එක. ඒක පන්ති ලියලා තියෙන දෙයක්. ඊළඟට ඒතුළු දැන් එහෙම වෙනකොට සමහරක් විට රියදුරාට කියන්න පුළුවන් මම කරේ මේකයි කියලා. හැබැයි එහෙම නොවන අවස්ථා තියෙන්න පුළුවන්. දැන් ඉදිරියට Taman ගමන් කරනකොට Taman ඉදිරිපස නැහැ කිසිම වාහනයක්. හැබැයි Tamanගේ විරුද්ධ දිශාවෙන් එන වාහනේ තමයි දැන් අර පොලිස් නිලධාරියා ඩිටෙක්ට් කරන්නේ. ඒ පොලිස් නිලධාරියා ඒ ඩිටෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන වාහනයට තමයි මෙයා flash light يعني head light flash කරලා සිග්නල් එක දෙන්නේ. ඔන්න මෙතන ඉන්නවා කියලා. මේ සිද්ධිය වරදක් නොවේද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මේ වගේ දෙයක් කරන එක මේක වරදක්ද නැත්නම් වරදක් නොවේද කියලා. මේ ගැන ලස්සන නඩු තීන්දුවක් අපේ ලංකාවේ රිපෝට් වෙලා තියෙනවා. මේ නඩු තීන්දුව තියෙන්නේ 32 නවනීති වාර්තා 94 පිටුවේ නඩුව නීති නම සඳහන් වෙන්නේ ද සිල්වා ඉදිරියේ ද සිල්වා කියලා නඩු තියෙනවා නඩු තීන්දුව දෙන්නේ ඩෝල්ටන් විනිසුරුතුමා විසින් මේ බොහෝ පරණ නඩු තීන්දුවක් නඩු තීන්දුව ප්‍රකාශ වෙන්නේ 1930 දෙසැම්බර් මාසේ 4 වෙනිදා. ඒතකොට මේ නඩු තීන්දුවේදී මේ කාලේ වෙනකොට මේ අද තියෙන රේඩාර් ගන් පිළිබඳව සඳහනක් නැහැ. එතකොට ඒ වෙලාවේදී ඒ කාලෙදී පාවිච්චි කරලා තියෙන්නේ බෙල්ට් එකක්. ඒකට කියන්නේ ස්පීඩ් ට්‍රැප් ස්පීට් ට්‍රැප් මේකෙන් ඇතටම වේගේ මහින්ද මේ අද වගේ රීඩ ගන්න එකෙන් වේගි මයින්නෝ වගේ ලේසි නෑ ඒක බොහොම ටිකක් පොලිසි නිලධාරීන්ට උනත් මහන්සි වෙන්න ඕන දෙයක් මේ නඩුවේ සිද්ධිය වෙන්නේ පොලිසි නිලධාරීන් වේග සීමා පාලනය කරන්න වේගේ මාපනය කරන්න ඒ ස්පීඩ් ට්‍රැප් එක දාලා බලාගෙන ඉන්නවා ඊ අතරතුරේදී චූදිතයා මේ <laughs> ඒ කියන්නේ චූදිතයා ඉතින් ඉඳලා අර ස්පීඩ් ට්‍රැප් එකට එන ලියුදුලන්ට සිග්නල් එකක් දෙනවා මේ මේ සිද්ධිය ගැන ස්පීඩ් ට්‍රැප් එක. එතකොට අර ලියුදුලෝ Tamanගේ වේගය අඩු කරගෙන එතනින් යනවා. ඉතින් දැන් එතන මේකෙන් වෙන්නේ පොලිස් නිලධාරීන්ට Tamanගේ ක්‍රියාත්මක වන විමර්ශන Taman ක්‍රියා කරන විමර්ශනය සඳහා සාක්ෂි ගන්න බැරි වෙනවා. එතකොට මේ වෙලාවේදී මේ කරුණ සම්බන්ධයෙන් මේ තැනැත්ත විරුද්ධව මයිස්ත්‍රාත් අධිකරණය නඩත්වා කරනවා දඬුවම් සංග්‍රහයේ 183 වගන්තිය. 183 වගන්තියේ වාරදාක යටතේ. එතකොට මොකද්ද 183 වගන්තියද කියන්නේ? 183 වගන්තියද කියනවා රජයේ සේවකයෙකුට නැත්නම් මුගේ නීත්‍යානුකූල නියමනෝ ක්‍රියා කරන වෙන තැනැත්තෙකුට. ඒ නිල කටයුතු ඉටුකිරීමේදී කැමැත්තෙන්ම බාධා කරන තැනැත්තෙකුට තුන් මාසය දක්වා කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ රුපියල් 100 දක්වා දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුයි කියලා. ඒ වගන්තිය කියන්නේ රජයේ සේවකෙක් නැත්නම් ඒ රජයේ සේවකයාගේ නීත්‍යානුකූල නියමනු ක්‍රියා කරන වෙනත් තැනැත්තේ. තමගේ නිල කටයුතු ඉෂ්ට කිරීමේදී. ඒ කටයුතු ඉෂ්ට කරන්න කැමැත්තෙන් බාධා කරන තැනැත්තෙක් වරදක් කරන බව. දැන් පොලිස් නිලධාරියා ස්පීඩ් ගන්න එකත් මේ මෙතනදී නම් මේ නඩුවේ නම් ස්පීඩ් ට්‍රැප් එකත් කියන්නේ වේගයේ අධිවේගයෙන් ගමන් කරන වාහන පිළිබඳව කරුණු විමර්ශනය කරයි. ඒ අනගමන ඒක තමයි යා යන නිල කර්තව්‍ය. ඒකට එයාට නිලයේ ඒ කියන්නේ එයාට නිල බලය තියෙනවා. දැන් වර්තමානයේ නම් වර්තමාන සංශෝධිත මොරරාද ප්‍රවාහන පනත යනුව මේ කටයුතු සඳහා ස්පීඩ් ට්‍රැප් නෙමෙයි යොදාගන්නේ. මේ කටයුතු සඳහා යොදාගන්නේ රේඩාර් වේගමාපක උපකරණ. ඒක අරගෙන පොලිස් නිලධාරියා ඒ රාජකාරියට යන එක ඉහිල්ලයි කරන රාජකාරිය තමයි නිල කටයුත්ත. මේ නිල කටයුත්තට කවුරු හරි කෙනෙක් ෆ්ලෑෂ් ලයිට් හරි ඒ කියන්නේ ඒ හෙඩ්ලයිට් ෆ්ලෑෂින් වගේ හරි නැත්නම් හෝන් එකකින් හරි සේ සංඥාවක් දීලා කරන එක වගේ සිදුවීමක් තමයි ස්පීඩ් ට්‍රැප් එක සම්බන්ධයෙන් මේ කියන ද සිල්වා ඉදිරිය ද සිල්වා නඩුවේදී උනේ. ඒකට එතනදී යොදාගත්ත වගන්තිය තමයි 183 වගන්තිය දන් නීති සංග්‍රහය. ඒ 183 වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා තීරණය කරනවා මේ පුජ්‍යලයා වරදක් කළා තියෙන්නේ කියලා. එතකොට ඒක නිසා හිතනතර දඬුවම් නියම කරනවා. ඒ දැනුම් ඒ දඬුවම් නියම කරපු තැනත් අභියාචනය කරනවා. අභියාචනයේදී අපි කලින් කිව්වා වගේ ඩෝල්ටන් විසුරුතුමා තීරණය කරනවා මයිස්ට්‍රාට්වරයා විසින් දඬුවම් ලබා දීම නිවැරදි කියලා. ඉතින් ඔය කියන தত্ত্বයම වර්තමානයේදී මේ නඩු තීන්දුව අදටත් වළංගුයි. වර්තමානයේදී කවුරු හරි කෙනෙක් හෙඩ්ලයිට් ක්‍රෑෂින් එහෙම නැත්නම් හෝන් එකක් හෝන් එක ශබ්ද කරලා කුමන හෝ ආකාරයෙන් අර පොලිස් නිලධාරීන් ස්පීඩ් ලිමිට් එක ඩිටෙක්ට් කරගෙන ඉන්නේ ඇද්දි වාහනයක. ඒ කටයුත්ත කරගෙන යන්න බැරි විදිහට අනිත් වාහනවල සංඥාවක් දෙනවා නම් සායේත නැත්තා අහුනොත් අනිවාර්යයෙන් මේ තනත්තාට තනදින් සංඝා 183 වගන්ති යටතේ චෝදනා නැගීමේ හැකියාව තියෙනවා. චෝදනා ඔප්පු කිරීම වෙනත් වෙනත් කරුණක්. නමුත් ඒ තනත්තා මෝටර රථ වාහන පනතේ විවිධාන නොවුනත් දණ්ඩීති සංග්‍රහයේ විධිවිධානයන්තේ වරදක් බැලුබැල්මටම කර බව පේනවා. නඩුවේ සාක්ෂිය අනුව මේක ඔප්පු වෙන නොවන එක සිද්ධ වෙවි. හැබැයි වරදක් කරා කියලා එකෙන් තියෙනවා. ඉතින් මේක නිසා වාහන පදින රියදුරෝ දැනගන්න ඕනේ. පියදුරන් දැනගන්න ඕනේ Taman මේ වගේ පොලිස් නිලධාරියෙක් මේ කටයුත්තේ යෙදී ඉන්නවා දැක්කා. මොකද එයා දකින්නේ පොලිස් නිලධාරියෙක් කටයුත්තේ යෙදී ඉන්න අවස්ථාවේ. එහෙම නැත්නම් එයා හෙඩ්ලයිට් හෙඩ්ලයිට් ෆ්ලෑෂ් කරලා සිග්නල් එකක් දෙන්නේ නැහැ. ඒ දැක්කම ඒ වගේ සිග්නල් එකක් දෙද්දී එයා මතක තියාගන්න ඕනේ දේරුදා. Taman ධනිරි සංග්‍රහය යටතේ නඩු පැවරීමකට යටත් වී හැකි ආකාරයේ සිදුවීමකුත් මේ කරුණත් එක්කම කරනවා ඇති කියලා. හොඳ හිතින් තමයි කරන්නේ. මොකද අනිත් කෙනා අනිත් කෙනාව දැන් ඒ දේ දුරයි කරන්නේ හොඳ හිතින් වෙන්නේ නැති. අනිත් කෙනාව පොලිසියෙන් අල්ලගන්නේ කියලා වළක්වන්නේ. හැබැයි ඒ ඒ කෙනාගේ හොඳ හිත තියෙන්නේ වරදකරුවෙක් නීතියෙන් පලාය නීතියෙන් ඉවත් කිරීමට. වරද කරන්නේ නීතියෙන් බැහැර කරන්න. ඒක වරදක්. ඒ ඒ වරදට තමයි ඒත නැත්තා යටත් වෙන්නේ. මේ වාහන පරිදි මේ කරුණත් මතක තියාගන්න ඕනේ. හොඳයි අපි දැන් මේක මේ අතුරු කතාවක් මේ අපි වේග සීමා සම්බන්ධයෙන් යන කතාවක්. හොඳයි අපි ඊළඟ කතාව ඊළඟ දැන් අපි ප්‍රධාන කතාව වේග සීමා සම්බන්ධයෙන් ප්‍රධාන කතාවට දැන් ඉන්න යොමු වෙනවා.